නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතේ සාර්ථක කරගන්න මේ උතුම් මාර්ගය භාවිතා කරන්න ඕනේ ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න ඒ වගේම විඳින ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් ස්ථීරවම සදාකාලිකවම අත මෙදෙන්න ඕනේ කියන අදිෂ්ඨානය මමත් නිවන් දකින්න ඕනේ කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ ධර්මස්වයට ප්‍රථමයෙන්. ඊ타ත්ම දුර්ලභ අවස්ථාවකට තමයි අපි මේ මුණ දීලා ඉන්නේ. ඊ타ත්ම දුර්ලභ බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවකට තමයි අපි මේ අපේ ජීවිතයේ ළඟා වෙලා ඉන්නේ හැම කෙනෙක්ම දැනගන්න ඕනේ බෞද්ධත්වයන් විදිහට අපිට තියෙන කාර්යභාරය මොකක්ද මේ ජීවිතයට ඇවිල්ලා මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ගත යුතු ප්‍රයෝජනය මොකක්ද කියලා ඉතාම හොඳින් තමන් කල්පනා කරලා මේ ගෙවන ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ඒ ජීවිතයට මනා වටිනාකමක් දෙන්න කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කටයුතු කරන්න ඕනේ. මේ සඳහා අපි මුලින්ම පින්වත්නි පුංචි උදාහරණයකින්ම මේ ජීවිතේ මම මොකද කරන්නේ කියලා සිහිය උපදවා ගන්න බලන්න ඕනේ. අපි දන්නවා රෝහලකට ගිහිල්ලා අපි බැලුවොත් යම් කිසි කෙනෙක් නැත්තම් වෛද්‍යවරයෙක් බෙහෙත් දීලා ඉන්නවා දැක්කොත් අපි කියනවා මේ වෛද්‍යවරයා දැක්කම මේ තැනත්තා මේ වෛද්‍යවරයා රෝහලට ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් දෙන්නය කියලා. හෙද නිලධාරීන් ලෙඩුන්ට සාත්තු කර කර ඉන්නවා අපි දැක්කහම අපි කියනවා මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සාත්තු කරන්නය කියලා. පිරිසිදු කරන අය පිරිසිදු කර කර ඉන්නවා දැක්කහම අපි කියනවා මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ පිරිසිදු කරන්නය කියලා. බෙහෙත් ගන්න ආපු අය පොලිමේ ඉන්නවා දකිනකොට අපි කියනවා මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ එහෙත් ගන්නය කියලා. පින්නත් අයගේ අවධානය යොමු කරලා බලන්න යම් කිසි කෙනෙක් කර කර ඉන්න වැඩේ දැක්කහම ආපු කාරණාව මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දකිනවා බෙහෙත් දෙදේ ඉන්නවා. එතකොට අපි දන්නවා එහෙනම් මෙයා ඇවිල්ලා තියෙන බෙහෙත් දෙන්න. අපි දන්නවා බෙහෙත් ගන්න ඉන්නවා. එහෙනම් අපි දන්නවා මෙයා ඇවිල්ලා තියෙන බෙහෙත් ගන්න කියලා. විග සංසාර ගමනක් ගත කරන වෙලාවේ අපිත් මෙහෙට ඇවිල්ලා. අපි කණ්ඩායමම මේ කාලේ මනුෂ්‍ය ජීවිත ලබාගෙන ඉපදිලා. කරගෙන ඉන්න දේ දැක්කහම හිතා ගන්න පුළුවන් ඇයි ආවේ කියලා. කර කර ඉන්න දේ දැක්කහම හිතා ගන්න පුළුවන් ඇයි අපි ආවේ කියලා. එහෙම නේද? කල්පනා කරන්න ඇයි ආපු වැඩේ නිතර කරින්නේ? එහෙම කර කර දේ ඉන්න දිහා බලනකොට අපිට හිතාගත්ත හැකි ඇයි ආවේ කියලා. දැන් අපි විමසලා බලන්න මම මගේ ජීවිතේ මොකද කර කර ඉන්නේ කියලා. සමහර ඇත්තෝ ඉන්නව පින්නත් මේ සියලාගෙන් තාත්තලාගෙන් පරම්පරාවෙන් උරුම වෙච්ච ඉඩම ආරක්ෂා කරගෙන ඉන්නවා බොහොම හොඳට. ආරක්ෂා කරලා ඊළඟ පරම්පරාවට දෙන්න බලාගෙන. එහෙනම් එයා ඇවිල්ලා තියෙන්නේ මොකටද? ඉඩමක් බලා ගන්නයි ඇවිල්ලා තියෙන්නේ. සමහර අය ඉන්නවා ගයක් හදා දෙන්නවා. වෙලාවකට ධර්මයේ තුලින් යමක් කරගන්න නැත්නම් බොහෝ දිනකට සිදු ගන්න ආදී වශයෙන් මොනවා හරි අපි කාරණාවක් මතක් කරගුවාම කියනවා මේ ගෙදර වැඩ කටයුතු ඉවර කරගන්න ඕනේ. මම මැරෙන්න කලින් ගේ හදලා ඉවර කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ මොකටද එතකොට ඉතින් කර කර ඉන්න වැඩේ ඒකනේ. දැන් එයා ඇවිල්ලා තියෙන්නේ වේයොත් හුඹස් හදනවා. වඩු කුරුල්ලෝ නේද? පොඩි ගේ කෑල්ලක් හදාගන්නවා. එහෙනම් මෙයා ඇවිල්ලා තියෙන්නේ මොකටද? ගයක් හදන්නද? ඒ වගේම තමයි ඇති වෙලා නැති වෙලා යන හිටපු තැන හිටපු තැනක සලකුණක්වත් හොයාගන්න නැති වෙන තවත් දෙන්නෙක් තුන් දෙනෙක් හදලා ඒ කට්ටියට රස්සා හොයලා දීලා පරස්සා හොයලා දීලා ඒ අයගේ දරුවොත් බලාගෙන ඉඳලා මැරිලා යන්න ආපු කට්ටියකුත් ඉන්නවා නේද එතකොට අපි මෙහෙම කියනකොට කල්පනා කරලා බලන්න ඕන මම මොකටද ඇත්තටම මම මේ මනුස්ස ජීවිතයක් අරන් ඇවිල්ලා තියෙන්නේ මොකටද මේ ජීවිතේ මම මොනවද කරන්නේ කියලා එතකොට ඒ වගේ කාරණා දැන් ඉඩමක් බලා ගන්න ඇවිල්ලා තියෙන අයට පසු කාලේන මෙන්න මේ කාරණාව තේරෙනවා. ඉන්දියාවේ නැත්නම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය තමයි ලංකාව. එතකොට මගේ බලා ගන්න ඉඩම තුවිලි අංශුවක්වත් තරම් ලොකු නැති වැඩකට ඇවිල්ලා තියෙනවා. ඒක බලා ගන්න ඇවිල්ලා. ඊළඟට කෝටි 700ක් විතර මිනිස්සු ඉන්නවා ලෝකේ දල වශයෙන්. එතකොට සමහර අය ඇවිල්ලා තියෙන තුන් දිනක් විතර බලාගෙන යාළුවගේ ප්‍රශ්න විසඳලා යන්න. නේද? එහෙම බලාගෙන ගියාම ලැබිච්ච ජීවිතේට දීලා තියෙන වටිනාකම කොච්චර පුංචිද කියලා බලන්න. තමන් කරන වැඩෙත් එක්ක සංසන්දනය කළ බලද්දී මේ ජීවිතය ගෙවන්නේ කුමන අරමුණකින්ද? මගේ දරුවෝ, මගේ ඉඩම් කඩම්, මගේ යාන වාහන, ඒ වගේ ඉතාම පුංචි දේවල් වගේකට මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය කැප කරලා. නේද? ඉන් ඒ කරන දේවල් වලින් අවසානයේ අර්ථයක් නෑ මොකද ඒ ඔක්කොම නැති වෙලා යන දේවල්. කවුරු හරි මේ ලෝකෙට ඉපදුනහම අපේ පින්නත් අය කල්පනා කරන්න මේ ලෝකෙට කවුරු හරි ඉපදෙනකොට මොනවද දැන අරන් ඉන්නේ? දැන් පෙර භවයෙන් අයින් වෙලා මේ භවයක උපදින ওই කුංචි ළමයා අද්දක වලවන ඉන්නව මිසක් මොකවත් අරන් එනවද? ගිය වතාවේ ඉපදෙනකොට තිබ්බ ඉඩම් කරන් ටික අරන් එනවා නම් හරි ලාභයි ඉපදෙන අයට. කප්පුති රාකු මොකක්වත් ගේන්න දෙයක් නැහැ අයිතියක් කියන්න දෙයක්වත් නැහැ. හැබැයි මේ දරුවා කියන දේවල් වගේක් තියෙනවා. අන්නේ ඒ දිහා බලපුවාම අපිට හොඳට හිතා ගන්න පුළුවන් යනකොට අරන් යන්නේ මොනවාද කියලා. නුවණ තියෙන අය පින්නදී යනකොට අරන් යන්න පුළුවන් දෙයක් හදාගන්න. අපි හිතමුකෝ ලංකාවෙන් අයින් වෙලා විදේශ රටකට ආයෙ එන්නෙම නැති වෙන්න යන්න කාගේ හරි අදහසක් තියෙනවා. එයා මෙහි ඉඩම් අරන් වැඩක්ද? එයා මෙහි ගෙවල් හදලා වැඩක්ද? නෑ මොකද කියලා තලන්නේ. එයා එකතු කරන්න ඕන මොනවාද? යනකොට අරන් යන්න පුළුවන් දේවල් මිසක් අරන් යන්න බැරි දේවල් නෙවෙයි. එතකොට අපි ඔක්කොම යන්න ඉන්නේ. එහෙනම් යන්න ඉන්න අය විදිහට අපි එකතු කරන්න ඕන මොනවාද? අරන් යන්න පුළුවන් දේවල්. අරන් යන්න බැරි දේවල් එකතු කළා වැඩක් නැහැ. ඉතින් බලන්න ඕන මම මෙහෙම කියද්දි මම එකතු කර කර ඉන්නේ මොනවද කියලා. එහෙනම් මම අරන් යන්න බැරි දේවල් එකතු කරනවා නම් මෝඩයි. අයි කිසි කතාවක් නැහැ. ඍජුවම කියන්න පුළුවන් යා මහා මෝඩ කෙනෙක්. ඇයි අර යන්න බැරි දේවල් එකතු කරගෙන. එයාට ඒක කල්පනා වෙන්නේ නැහැ. එහෙනම් මොනවාද අර යන්න පුළුවන් මොනවාද අර අලුතෙන් උපදින දරුවා ගේන්නේ? අලුතෙන් උපදින දරුවා ආයුෂය අරන් එනවා. වර්ණය අරන් එනවා. සැප එයාට ලැබිය යුතු මේ ලෝකේ සැපක් තියෙනවා නම් ඒ සැප හොඳ දෙමව්පියෝ ළඟ හොඳ පරිසරයක උපදිනවා නේද? ආ ප්‍රඥාව බලවන්තකම්, ඒ වගේම ගුණවන්තකම්, ඒ වගේම කුසල ශක්තියින්, පින් මහිමයන් මේ ඔක්කොම අරගෙන නම් බොහෝ දේවල් අරන් එනවා. එහෙම නේද නිරෝගී සම්පත්තිය? සමහරට පුංචි කාලෙම අඳ ගොළු විහිරි තත්ත්වයටපත් වෙලා. සමහර අය ගොඩාක් ප්‍රශ්න තියෙන තැන්වල ඉපදිලා. එහෙනම් උත්පත්තියෙන්ම අරන් එන જાතියක් තියෙනවා. එහෙනම් යන්න ඉන්න අය විදිහට අපි වැඩියෙන් එකතු කරගන්න ඕන මොනවාද? අරන් යන්න පුළුවන් කුසල වේගයන් තමන්ගේ චිත්තසංතානෙහි සකස් කරගන්න ඕනේ. මලෙන් කාරණා දෙකක්. නේද? ඇයි අපි මේවා කතා කරන්නේ ජීවිතේ මොකද කර කර ඉන්නේ කියලා තේරුම් ගන්න තේරුම් ගන්න ඕනේ හින්දා. ඊළඟට මේ පින්වත් අයට තවත් කල්පනාව යොමු කරවන්න මම කාරණාවක් මතක් කරන්නම්. පොඩි කාලේ ඉඳන් සෙල්ලම් බඩු හැදුවා. ඊට පස්සේ ගෙවල් හැදුවා. රැකියාව හදාගත්ත තමන්ගේ. නිදුල් හැදුවා. යාන වාහන හැදුවා. ඇඳුම් හැදුවා. කොණ්ඩ ආදිය හැදුවා. නේද? පෙරප්පු හැදුවා. හැම එකක්ම හදාගත්තා. අපි කැමති කැමති විදිහට පාවිච්චි කරන්න හැම එකක්ම හදාගත්තද නැද්ද? හැබැයි හදාගත යුතුම දේ හදාගත්තේ නැහැ. හදාගන්න ඕන දේ හදාගත්තේ නැහැ. ඒ තමයි සියලු දේට මූලික වෙන තමන්ගේ සිත හදාගන්න අමතක වෙනවා. හුඟා කටියට හිත හදාගන්න අමතක වෙනවා. ඇයි හිත හදන්න ඕනේ කියලා කල්පනා හිත හදන්න ඕනේ. මොනවද හිතේ හදන්න තියෙන්නේ? හිතේ හදන්න තියෙන්නේ මොනවද කියලා කල්පනා කරගන්න ඕනේ. ඉතින් මම කියනවා මේ අතට අපේ හිත හරියට දෙවල් කූඩයක් වගේ. ඇයි මේ දෙවල් කූඩයක් වගේ කියලා කියන්නේ? ඇවිස්සෙන්නේ නැති වෙනකන් හොඳයි. දෙවර කුඩි පැත්තකට ගලා ඔහේ තියෙනවා. හැබැයි යන්තම් ගලක් වැදුනොත් ලොකු එළියක් වැටුනොත් මොනවා හරි දෙයකට ඇවිස්සුනොත් මහා හානියක් වෙනවද නැද්ද? ඒ වගේ තමයි මේ පාරේ බහැලා යන්නවත් බැරි අරන් යන්නවත් බැරි එකක් තමයි මේ හිත කියලා කියන්නේ. මේක පින්වත්නි දෙවර කූඩේ වගේ ඔහේ තියෙනකම් තියෙනවා. හැබැයි පාරේ යනකොට ඇහැට පේන දේවල් හින්දා, කනට ඇහෙන දේවල් හින්දා, නාසයට දිවට ශරීරයට දැනෙන හැඟෙන දේවල් හින්දා මොකද වෙන්නේ? වටපිට බලනකොට අහනකොට වටපිට විඳිනකොට කෙටියෙන් කියනවනම් මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නකොට මේ හිත ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා කියන්නේ මොකද්ද? හිත නොසන්සුන් වෙනවා. අහවල් දේවල් ඕනේ කියලා හිතනවා. අහවල් දේවල් එපා කියලා හිතනවා. මේවා කෙරෙන්න දෙන්න බෑ කියලා හිතනවා. මේවා කරගන්න ඕනේ කියලා හිතනවා. මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. මේවා හොරෙන් ගන්න ඕනේ කියලා හිතනවා. මේවා හොරෙන් කන්න ඕනේ කියලා හිතනවා. මේවා බලහත්කාරකම් කරන්න ඕනේ කියලා හිතනවා. මේ වගේ බොහෝ දේවල් කරන්න ඇතුළාන්ත ඇවිස්සීමක් සිද්ධ වෙනවා පින්නත් මේ මේ ඇවිස්සීමේ සීමාව ඉක්මලා ගියොත් මොකද වෙන්නේ? හිතන සංසුන් වෙලා ක්‍රියාත්මක භාවයට යනවා. ඊට පස්සේ කාටද කරදරේ? අනුන්ටත් කරදරේ, Tamanටත් කරදරේ. දෙමර කූඩේ අවශ්‍ය ගත්තාම දෙමරුන්ටත් කරදරේ. ඒකෙන් ප්‍රහාර ලබන එකත් කරදරේ. ඒ වගේ මේන්න මේ කියන මේ හිත අවසා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්කමක් හදා ගන්න පුළුවන් ඒ හිත හදන්න ඕන ඇවිස්සෙන්න තියෙනවා. එහි තමන්ට හානියක් අනුන්ට හානියක් වෙන සිතුවිලි හැඟීම් උපදින එක නාථා ගන්න පුළුවන්. නාථා මේක ඉන්න දෙන්නේ අපේ හිත බාහිර ලෝකයක් එක්ක ගැටෙනකොට නැත්තම් බාහිර ලෝකයේ අරමුණු කරනොත් මේ හිත එක එක එක එක එක එක විදියට හැදෙනවා. ඔය හැදෙනවා කියන එක තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙම තේරුම් ගන්න ඕන හින්දා. අමු අඹ ගෙඩියක් අරගෙන මේක පුංචි පුංචි පුංචි කෑලි වල හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් අරගෙන මේක පුංචි පුංචි කෑලි වලට කපලා ඊට පස්සේ මේක පොල් කට්ටකට දාලා මේකට ලුණු දාලා මිරිස් දාලා කොටලා දැන් ওই ටික ඇහෙනකොට මොකද උනේ? මේ ටික ඇහෙනකොට ඇහිච්ච අයගේ මුඛෙහි කෙල එන්න පටන් ගන්නවා. ආ සකස් වීමක්. මෙතන කිසිම විදියකින් මෙතන අඹ අච්චාරු නැහැ. හැබැයි කියනකොට ලෑස් වෙනවද නැද්ද? අරමුණු එනකොට මේ ශරීර හැස් වෙනවා. ආන් වගේ මේ හිත පින්වත්නි බාහිර ආරම්මණයන් එනකොට එක එක එක එක විදිහට ලෑස්ති වෙනවා. හරි ආදරය කරන අය දැක්කහම ගොඩක් ආදරය කරන කෙනෙක් දැක්කොත් එහෙම මේ හිත බල කරනවා යනවා ගිහින් ගලද ගන්නවා. යනවා ගිහිල්ලා කතා කරනවා. පොතෙන්ටම වෙලා ඉන්නවා. තරහ කෙනෙක් දැක්කම ඒක අනිත් පැත්ත. එළවනවා. බනිනවා. ඉඳ වෙන්න එපා. මේ විදිහට සකස් වෙනවා. ඒවා නොකර ඉන්න බැරිකම ඇති වෙනවා. ඉතින් පාරේ යන්නවත් නෑ කියලා කිව්වොත් මොකද කියන්නේ? මේ හිත අරගෙන පාරේ යන්නවත් පාරේ යන්නවත් නෑ පින්න මේක එක එක එක විදිහට හැදෙනවා. ඔන්න පාරේ යනකොට අර ලොකු රූපවාහිනී ඉදිරියක ටිකට් තරගයක් දාලා නීලස පොඩි කනවා වගේ කට්ටියක් ගිහලා ඒකට ඇලිලා ගුරුතු ගුරුතු වෙන පොකුරු පොකුරු පොකුරු ඉන්නවා අතේ බෑග් උස්සගෙන කර කියා ගන්න දෙයක් නෑ තමයි ඒකට ඇලිලා. දැන් මේ අත දැකලා තියනවාද රාත්‍රියේ විදුලි පන්දමක් දැල්වලා තියද්දී පුංචි පුංචි සත්වයකට ඇවිල්ලා නේද? ඒකට අයින් වෙන්න බෑ එතන. ඒකට එලවන්න ඕන නම් මොකද කරන්නේ? විදුලි පන්දම නිවලා දානවා. ඒ මොකද ඒකට අහු වෙලා ඉන්නේ කට්ටිය. එහෙනම් ගැලවෙන්න උවමනාවක් තියනවා. යාළුවට ගැලවෙන්න බෑ. ඒක වටේම කරකි කරකි කරකි කරකි ඉන්නවා. උඩින් එන දෙවි කෙනෙක් ඇවිල්ලා ලංකාවේ දිහා හැන්දෑවේ 7 ඉඳන් 9 9:00 මාරු කරනකම් බැලුවොත් මිනිස්සු මොකද කරන්නේ කියලා. මං කියනවා අර චූටි චූටි සත්තු විදුලි බුබුලට අහු වෙලා ඉන්නවා වගේ විදුලි බුබුලකට අහු වෙලා ඉන්නවා මේ. දෙවියෝ දන්නේ නැහැ. ඕක අහු වෙලා කියන්නේ ඒකයි. මොකද්ද? ඔක්කොමලා වැඩි දෙනෙක් හන්දාවට මොකේද අහු වෙලා ඉන්නේ පාඩම් කරන්න උවමනා තියෙන අය පාඩම් කරන්න යන්න හිතාගෙන ඉන්නවා බෑ විදුලි බුබුලට අහු වෙනවා. වියන්න ඉන්න අය වියන්න යන්න උවමනාව තියෙනවා තව ප්‍රයෝජනවත් වැඩ කරගන්න උවමනාව තියලා ඔක්කොම අහුවෙලා අඩුම ගානේ අර කුස්සිය පැත්තට දුවගෙන ගිහලා බත් එක බෙදාගෙනත් ආපෞසරයක් අර අතෙන්ටම ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා එනවා. මොකද්ද මේ විදුලි කුකුල? ඒක තමයි රූපවාහිනිය කියලා කියන්නේ. අපි දන්නේ නැතුණාට පින්නත් අපි මේවට අහු වෙලා ඉවරයි. හරිද? ඇත්තටම අහු වුණා කියලාවත් අපිට තේරෙන්නේ අහු වෙලා ඉන්නවා කියලාවත් තේරෙන්නේ මේ ජීවිතේ හරි වෙහෙසයි. ඒ වෙහෙස වෙන්න කාරණාව මොකක්ද? සමහර දේවල් ඉඳලා සැඩ පහරකට අහු වුණා වගේ. ගැලවෙන්න උවමනාවක් තිබ්බට ගැලවෙන්න ගැලවෙන්න බෑ. ගඟකට වැටුනොත් එහෙම ගලාගෙන යන්නේ පල්හාට. අන්න ඒ වගේ අවශ්‍ය ගත්තොත් මේ හිත පින්නත් නේ අවශ්‍ය ගත්තොත් ආය ගැලවෙන්න විදිහක් අපූර්වට ඉන්න අය. සමහර රූප දිහා දෙසරයක්, තුන්සරයක්, හතරසරයක්, පස්සරයක් බලලා ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා හිතේ සතුට හදාගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත හැරිලා බලපු සාපය කොච්චරද කියනවනම් දඬුවමක් ඒක. අනුන්ගේ දේවල් ගත්තාම දඬුවම් හම්බෙනව නේද? අනුන්ගේ දේවල් ගත්තාම දඬුවම් හම්බෙනවා. අන්න ඒ වගේ හොඳයි ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා අපි සමහර රූප දිහා බලනවා. අපේ කොච්චර හොඳද කියලා. ඒ බලපුවම අපිටම අදහසක් ඇති වෙනවා මේක මගේ කරගන්න තිබුණා නම් හොඳයි කියලා. මේක මගේ වගේ කියලා අදහසක් ඇති වෙනවා. ඒ රූප පිළිබඳවම, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳවම ගවේෂණය කරන ස්වභාවයකට එනවා. ඊට පස්සේ ඒවා ලැබෙන ස්වභාවයකුත් වෙනවා ටික ටික. ඒ හැම මොහොතකම හිතේ තියෙන තණ්හාව වැඩි වෙනවා. යම් දෙයක් හොඳයි කියලා හිතුවා හිතුණාට පස්සේ ඒ ගැන හොයන ගතියක් නැද්ද? ඉන්ද මන්ද කොහෙද? කොයි පළාතේද? හොඳද නරකද ඔක්කොම හොයනවා. හොයනකොට ඔන්න මොකද වෙන්නේ? හම්බ වෙනවා සමහර දේවල්. හොඳ දේවල් හම්බ වෙනවා. එතකොට එතකොටත් ආ හොඳයි කියලා තේරුනොත් ලාභය ලැබෙනවා කියලා කියනවා. ඒ ලාභය ලැබෙනකොට මොකද වෙන්නේ? තවත් තණ්හාව වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පිරික්සලා බලනවා මේ ඔක්කොම. එතකොට මගේ වගේ කියලා අදහසක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගැන ලොකු ඇල්මක් ඇති වෙනවා, චන්දරාගයක් ඇති වෙනවා. මේ තමයි මේ සිද්ධ වෙන දේවල්. එකක්වත් අපි කරගන්න දේවල්ද? කෙලෙ මොනවා හරි රූපයක් දිහා බලපුවම සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගැන හොයනවා. සතුට ඇති වෙච්ච ඉඳ නැතනත් බල බල හොයනවා. ඊට පස්සේ හොය හොයපු දේ ගැන මොකද කරන්නේ ඒක ඒ හොයපු දේවල් අපිට ලැබෙන අවස්ථා තියෙන. එතකොට අපේ හිත ලාභයේ මුද්දාමයටපත් වෙනවා. ඊළඟට මේ ලැබිච්ච ලාභයෙන් දා කරුණ විමසලා බලනවා. එතකොට හුඟක් මගේ වගේ කියලා හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ චන්ද්‍රාගයක් ඇති වෙනවා. ඊට පස්සේ හොඳට සටහන් පිරික්සනවා මගේ මගේ කියන අදහස ඇති වෙනවා. ඊට පස්සේ මගේ කියලා පදින් අල්ලා ගැනීම ඇති වෙනවා. ඉතින් මොකද කරන්නේ මේ හිතේ නේද? ඊට පස්සේ මසුරුකම් ඇති වෙනවා. ඊට පස්සේ රැක ගන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ දඬු මුගුරු අතර ගන්නවා. සිල් කඩනවා. නේද? මේ වගේ අපි දන්නේම නැති මොකක්ද ලොකු ග්‍රහණයකට පත් වෙලා අන්තිමට ඉතින් මොකද වෙන්නේ? විදුලි බුබුලට අහු වුණා වගේ තමයි. මොකද වෙන්නේ? දැන් ඉතින් බලන්න නැතුව ඉන්න බෑ, අහන්න නැතුව ඉන්න බෑ, දවසකට එක සැරයක් දකින්න නැතුව ඉන්න බෑ. නේද? හ්ම් විඳින්න නැතුව ඉන්න බෑ කියලා ඉන්න බෑ නැතුව බෑ නැතුව බෑ කියලා ගොඩාක් දේවල් ජීවිතේ සකස් වෙලාද නැද්ද? ඒ තමයි හිත අවශ්‍ය ගත්ත හැටි. දැන් ඉතින් ලෝකෙත් උනේ නැහැ. ලෝකෙට සාපේක්ෂව මම අර කිව්ව එක මස් ගොඩක් පිළිබඳව දෙකක් පිළිබඳව තුනක් පිළිබඳව හතරක් පිළිබඳව තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා ඒවා ආරක්ෂා කර කර ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? මැරිලා මැරලා ඒත් මැරෙන්නේ තවත් දැකලාමදි කියලා. මැරෙන මොහොතේ තව දැකලාමදි, අහලාමදි, විඳලාමදි කියලා තමයි මැරෙන්නේ. අන්නේ දැකලාමදි, අහලාමදි, විඳලාමදි කියන හැඟීමෙන් මැරෙන හින්දා මොකද වෙන්නේ? ආයතරයක් කොහයක් තැනක උත්පත්ති ලැබෙන. හැබැයි ඊට වැඩි මුගක් දේවල් හම්බ වෙනවා වෙලාවකට එහෙම උපදිනකොට. දැන් කකුල් දෙකයි, කකුල් හතරක් හම්බ වෙන වෙලාවල් තියෙනවා. දැන් හොටක් නැහැ, හොටවල් හම්බ වෙන වෙලාවල් තියෙනවා. දැන් තටු නැහැ, තටු හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ තමයි කරගත්ත පින්පව්. මේ වගේ සංසාර ජීවිතයේ ගිය දුර අනන්තයි අප්‍රමාණයි පින්වත්නි ඉවරක් නැති ගමන. ඉවරක් නැති ගමනේ සසර යනවා මදිවාට. ඒ සංසාර ජීවිතයේ ඉතිරි වෙච්ච තණ්හාවෙන්ද පෙර භවයේ ආසන්න කාලයේ මරණාසන්න කාලයේ මට තව බලලමදී විඳලමදී අහලමදී විඳලමදී බලලමදී කියලා තිබ්බ අදහස. අපේ තව දකින්න ඕනේ මේවා නම් අයින් වෙන්න දෙන්න බෑ කියලා තිබ්බ අදහස හේතුව හින්දා ඒවා හේතු වෙලා එකතු වෙලා මෙන්න ආයතරයක් හම්බෙලා ඉතින් හොඳයිනේ හම්බෙච්ච එක නේද මොකක්ද හම්බුනේ අපිට දැන් මේ කාලේ ගත්තොත් ශරීරයක් හම්බෙලා ශරීරයක් පහළ වෙලා මේක මං හදාගත්ත එකක්ද නෑ මේක පහළ වෙලා දැනට මේ වෙනකොට විඳලා තියෙන්නේ සැපද දුක්ද කියලා බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ මේ ගෙවන ජීවිතේ අපිට වැඩියෙන් අපි ගෙවලා තියෙන්නේ විඳලා තියෙන්නේ වැඩියෙන් සැපද දුක්ද කියලා හොයලා බලනකොට තමයි මේ විහිළුව කොච්චරක්ද කියලා කෙනෙකුට තේරෙන්නේ. මව කුසේ පිළිසඳගත්ත දවසේ ඉඳලා උත්පත්ති ලැබෙන මොහොත දක්වා සැප විඳින්න ඇද්ද? ඉන්ද්‍රියන් පහළ වෙච්ච වෙලාවේ ඉඳලා සලායතන පච්චා පස්සෝ පස්සපච්චා වේදනා. එහෙනම් වේදනාවල් තියෙනවා. එහෙනම් ශරීරයට යම් කිසි ආකාරයක දැන් දැන් දාඩිය දාපු වෙලාවට අපහසුයි. දාඩිය දාපු වෙලාවට අපහසු වෙන්නේ ඇයි අපහසු? සේවල ගතියක් තියෙන, ගඳ ගතියක් තියෙන, උෂ්ණ ගතියක් තියෙන ද්‍රාවණයක් ඇඟේ ගෑවිලා තියෙන හින්දා. එතකොට ඊටත් වැඩිය සේවල ගතියක් තියෙන, ඊටත් වැඩිය උෂ්ණ ගතියක් තියෙන, ඊටත් වැඩිය ගඳ ගතියක් තියෙන ද්‍රාවණයක බහැලා ඉඳුනහම කොච්චර කොච්චර අමාරුද කියලා බලන්න. කොච්චර අපහසුද කියලා බලන්න එහෙම එහෙම ද්‍රාවණයක බහලා ඉඳුනොත් එහෙම කොච්චර අමාරුද ඊළඟට මෞතුමිය උඩුබැලිය අපිට හිටියොත් කටුකොඩක ඊළඟට සරදයක් බිව්වොත් උෂ්ණ දෙයක් බිව්වොත් සීතල දෙයක් ආහාරයට ගත්තොත් මේ වගේ කියලා නිම කරන්න බැරි තරම් දුවනකොට ආදී වශයෙන් කියලා නිම කරන්න බැරි තරම්ම දුක්ඛණ්ඩක් ලොහකුඹු නිරය වගේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක කියන්නේ නෙවෙයි දැන් මේ සූදානම් වෙන්නේ. ඒ ඔක්කොම දුක් විඳින ඒ ඔක්කොම දුක් විඳින සිද්ධුනේ මව් ගර්භයේ දුක් විඳින සිද්ධුනේ ඇයි? දැකලා මදි හින්දා, අහලා මදි හින්දා, විඳලා මදි හින්දා. නේද? පෙර භවයේ. මදි වෙලා. ඊළඟට දැන් මෙහි ආවා. දැන් ඉපදුනා. ඉපදෙනකොට ඉපදෙන අවස්ථාවේ විඳිනා වූ දුක්ඛන්ද කොච්චරද කියලා කියන්න බැහැ. ඉස්සෙල්ලාම වතාවට මේ වායු ගෝලයේ තියෙන වායුවේ ශරීරයේ ගෑවෙනකොට තෙල් කටාරමක දාලා බදිනවා වාගේ. තාම ලොකු වේදනාවල් විශාල වේදනාවල් ඉඳගෙන තමයි මේ මනුස්ස ජීවිතය ලැබෙන්නේ. ඒ ලැබුණාට පස්සෙත් බලන්න පින්නත් නේ කතා කරගන්න බෑ. දුකක් කියාගන්න එකින්ද පුළුවන් කමක් නැහැ. ඉසේකක් කොමනම් ඉසේකක් කොමයි කියන්න බෑ. කොන්දේකක් කොමයි කියන්න බෑ. හැරෙන්න බෑ. අනිත් අය කතා කරන දේවල් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. කොහේ ආවාද මොනවා වුණාද කිසි දෙයක් දන්නේ නැහැ. හරිද? ඉතින් බඩගිනි කියලා ඇඬුවොත් සමහරට බෙහෙතක් දෙන්නත් ඉඩ තියෙනවා. නේද? මොකක්වත්ම දන්නේ නැතුව පැත්ත හැරෙන්නවත් දරුවෝ වාසය කරන්න ඕනේ. ටික දවසකින්ම පැත්ත හැරුණොත් කුරුමිනිය හැරුණා වගේ තමයි. ආපහු හැරෙන්න බැරුව කෑ ගහන්න ඕනේ. කාගේ හරි උදව් නැතුව විශාල කාලයක් දුක් විඳිනවා. නැවිද ගන්න බැරුව කොච්චර කලින්නවද? නැවිදින්න පුළුවන් වුණත් කණ්ඩ බොණ්ඩ හොයාගන්න බැරුව කොච්චර කලින්නවද? ඒ වගේ ලැබි ලැබෙන ජීවිතවල පින්නත් මේ විශාල දුක්ඛන්දක් විඳලා තමයි මේ වෙනකොට මේ ජීවිතේ මේ ජීවිතේ ගෙවන්නේ. ඊළඟට බලන්න මේ දැන් ඉතින් ටිකක් උස්මහත් වෙලානේ. දැන් නම් එහෙමනම් සපයි කියලාද හිතන්නේ? මේක හරියට බෙර ගෙඩියක් වගේ. ඇයි මේ ශරීරයට බෙර ගෙඩියක් වගේ කියලා කියන්නේ? බෙරයකට පොඩි පාරක් වැදුනොත් ශබ්දයක් එනවනේ. ආන් වගේ මේ ඇහැට බාහිර රූපයක් ගැටුනොත් චක්කු විඥානයක් උපදිනවා. නැත්තම් දැනීමක් උපදිනවා. දැකීමේ දැනීම කියලා. ඉතින් එහෙම එකක් උපදිනවා. ඊළඟට මේ ශරීරයට බාහිරින් සද්දයක් ඇහුනොත් ඒත් එහෙමයි. ගන්ධයක් ඒ කියන්නේ ඒ වාට ගෝචර වෙන ශරීරයක් අපිට කර්මානුරූප හම්බෙනවා. ඉතින් දැන් වෙන දේ බලන්නකෝ ආපු දවසේ ඉඳන් තියෙන කර්ම වේගය නැත්තම් තියෙන අපහසුව කොච්චරද කියලා බලන්න මේ ජීවිතයේ අපිට ජීවිතයේ යථාභූත ස්වરૂපය තේරුම් ගත්තොත් තමයි මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒකයි අපි මේ විදිහට කාරණා ටිකක් මතක් කරන්නේ. මේ හම්බෙච්ච බෙරගෙඩියට පුංචි කාලෙම අම්මා මොකද කරන්නේ? දිවේ කිරි ටිකක් ගන්නවා ඉස්සෙල්ලා. ගාලා කිරි චුට්ටක් උරන්න දෙනවා. දෙනකොට අන්න අර බෙරේට සද්දේ බෙරේට අත වැදුනහම සද්දේ උපදිනවා වාගේ මේ දිවෙහි සැප වේදනාවක් උපදිනවා. ඒක අපි කරගන්න එකක්ද? නෑ. ඉතින් මේ ළමයාට කිරි උරන්න දුන්නා චුට්ටක් උරලා බලනවා. බලපුවාම ඔන්න සැප වේදනාවක් උපදිනවා. එයා උරණ එක නවත්තනවා. නවත්තපු ගමන් අර ඇතිවෙච්ච සැප වේදනාව නැති වෙනවා. එයා ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? ආයෙ චුට්ටක් උරලා බලනවා. ආයෙ ඇති වෙනවා. ආයෙ නවත්තනවා. ආයෙ නැති වෙනවා. ආයෙ උරලා බලනවා. ආයෙ සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවට කවුරුත් කැමති. ඒකෙන් දැන් ආපෙලා ඉඳන් මොකද කරන්නේ? කෙලවරන්න දුන්න වෙලාවේ නම් යාට වැඩක් තියෙනවා. ආපු ගමන් වැඩ පටන් ගන්නවා. මොකද්ද වැඩේ බෙර ගන්න පටන් ගන්නවා. හරිද? මොකද්ද මම මේ බෙරේ කිව්වේ? ආයතන වලටයි. ආයතන වලට වැදුනහම බාහිර ආරම්මණය සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා උපදිනවා. උපදිනවා. එහෙම නේද? එතකොට දැන් එයා ආපු ගමන් බෙර ගහන්න පටන් අරන්. දැන් අපි කවුරු හරි එයාගෙන් අහුවොත් එහෙම මේ ආපු දේහා කොහෙද කියලා බලන්නේ නැද්ද? මේ අපි වඳුරන්නේ නැද්ද? ඔබ බලාගෙන මට වැඩ ගොඩාක් වැඩ. මොකද මට මේ මේක අතහැරියොත් මට උපදින සැප වේදනාව නැති වෙනවා. ඒකින්ද මට දිග්ගටම කිරි ඕනේ. චිත්තයා වගේ බඩ පිරෙන කම්ම ඉතින් වෙයි. ඊට පස්සේ එපා වෙනකොට ඔන්න ආතන ඒත් එක මීළඟට බලන්න අම්මා නැලවිලි ගී කියනකම් ඉන්නවා නාතපු ගමන් කෑ ගහනයි කනට මිහිරි ශබ්ද ඒක දිගට වද්ද ගන්න යට වුණා තියෙනවා අම්මගේ ස්පර්ශයේ තියාන් ඉන්නකම් ශබ්ද නැතුව ඉන්නවා අයින් කරපු ගමන් කෑ ගහන උතෙන් තියන්න උතෙන් තියන්න කියලා පොඩි කාලේ නම් පොරාලන්න වෙලාද නැද්ද එහෙනම් අර ඉපදිච්ච ගමන් උනත් කිරි බාගෙට කිරි උර උර ඉදදී ඇදලා ගන්න හැදුවොත් අල්ල ගන්නවද නැද්ද? අය අයින් වෙන්න දෙන්න බෑ. ඒක මගේ අයිතිය. මේකෙන් නම් අයින් කරන්න ලෑස්තිට නේද? ඒ වගේ කුංචි කාලේ නම් අල්ලන්න ගත්ත pore. මොකද්ද මේ pore? වෙර ගැසීමේ pore. නැත්තම් සැප වේදනා සකස් කර ගැනීමේ pore. පුදුම කර්මයක් උනේ. ඇති වෙන ඇති වෙන ඇති කරගන්න ඇති කරගන්න ඇති කරගන්න සැප වේදනාව ඒකට අදාළ ප්‍රස්තුතය නැති වෙනකොටම සැප වේදනාව නැති වෙනවා. මොකද බෙරේට වැදුන් නැත්නම් උපදින්නේ නැහැ මොකද. නේද? බෙර බෙරම ගන්නකො බෙරක් තියෙන අත රිදෙනකන් ගහන්න ඕනේ. ඒ දින අත රිදුනත් ගහන්න ඕනේ. දැන් පුංචි එකෙක් කෙනෙකුට බෙරක් හම්බුනා කියන කලිසි. එයා දැන් අත රිදෙනකන් මේකට ගහනවා. අයින් කරොත් කෑ ගහනවා. අත රිදෙනවා හැමයි. නේද? සමායත්ත බලන්න දැන් මේ ශරීර අරගෙන රිද්මයකට නටවනවා. නේද? ඒක කාය සංපස්සේ සඳහා එතකොට රිද්ම එක නටවන. නටවනකොට නටවනකොට හරි අමාරුයි. පැත්තට ආයෙ සුට්ටක් ඉඳ ගන්න. හැබැයි අර ශබ්ද රිද්මේ තියෙනවා කියලා හිතන්නකො. ඉඳගෙන යන්තම් මහන්සි අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔය නටන තැන් වල බලන්නකො නේද? යන්තම් යන්තම් ඇඟේ අමාරු අඩු වෙනකොටම මේ ආයෙ අරක නටවනව නෙවෙයි නැට වෙනවා මේ ආයෙ ඉතින් ආයෙ මේක උඩ දාලා උඩ දාලා නැටවලා නැටවලා නැටවලා ආයෙ මහන්සි වෙනකොට පැත්තට මේ මේ වගේ දෙයක් තමයි හම්බෙලා තියෙන්නේ. මේක නවත්ත ගන්න බැරි එකක්. හරිද? ඊටත් මේ හම්බෙලා තියෙන ගේ හැටි බලන්නකො. දැන් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳන් වෙලා තියෙන වැඩේ මැරෙනකම්ම ඇහෙනේ වහන්න ඕනේ නේද? හ්ම් මැරෙනකම්ම ඇහෙනේ වහන්න ඕනේ. පේනේවා පේනේවා බලන්න ඕනේ. දැනෙන ගඳ සුවඳ නැහැ නෑ මම ඕනේ නැතිව අයින් කරලා ඉන්න මම ඕනේ විතරයි බලන්නේ කියලා. ඕනේ නැති සද්ද අහන්න නැතුව ඉන්න ඕනේ නැති ඕනේ විතරයි අහන්නේ කියලා අර පෙරෙන එකකින් පෙරලා ගන්නවා වගේ හොඳ ඒවා විතරක් ගන්න පුළුවන්ද? නෑ. අකමැති කැමති ඔක්කොම ඉන්දියන් වලට ගෝචර ගෝචරයි. කැමති අකමැති ඔක්කොම ගෝචරයි. දුක් වේදනා, සැප වේදනා ඔක්කොම ගෝචරයි. මේ ශරීරයේ සැප වේදනාවක් හැදෙනවා, දුක් වේදනා හදා ගන්නව නෙවෙයි හැදෙනවා. හැදෙන ඒවා මට ඕන හැටියට පවත්තන්නත් බෑ. මට ඕන හැටියට නවත්තන්නත් බෑ. හැදෙන ඒවා පවත්තන්නත් බෑ. මට ඕන හැටියට නවත්තන්නත් බෑ. ආයෙත් කමක් නැහැ ඉතින් නේද? වැඩිපුර විඳින්නේ මොනවද කියලා බලන්න පොඩ්ඩක්. සම්පූර්ණ දවසක් ගත්තාම උපදින සැප වේදනා ගානක්, උපදින දුක් වේදනා ගානක් කවුරු හරි විමසලා බැලුවොත් වැඩිපුර උපදිනවා ඇත්තේ මොනවාද? හරි. දැන් බලමු විමසලා. මේ උදේම නැගිටින එක සැපද? අනේ. ඒක සැප ඇඳ දාලා නැගිටින්න වෙනවා. නැගිටිනකොට දුකයි. තේ හදන්න ඕනේ. නේද? තේ හදන එක සැපද? අනේ ඒකත් දුකයි. ඒ ටික බොනකොට ආයෙක පොඩ්ඩක් සැපයි. නේද? ඊළඟට තේ බීලා මූණ හොදන්න ඕනේ, නාන්න ඕනේ, ඒවා පිරිසිදු කිරීම කරගන්න ඕනේ, ඒවා සැපද? ආයෙව සැප නැහැ. ඊළඟට උදේට උයන්න ඕනේ, සැපද? නැහැ. බත් බඳින්න ඕනේ, ඒ කටයුතු ටික කරගන්න ඕනේ, සැපද? වාහන වල වැඩට යන්න ඕනේ, සැපද? නැහැ. රැකියාව කරන්න ඕන බොහෝ මහන්සියලා වැඩ කරන්න ඕනේ, සැපද? නැහැ. නේද? අන්න කණ්ඩ ඕනේ යන්න කනකොට පොඩ්ඩක් සැකයක් තියෙනවා. නේද? ඊළඟ හැන්දෑවේ එනකොට සැපද? ඊට පස්සේ මේකට වතුර බාල්දි 50ක් විතර දවසකට එක සැරයක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නේ? පුංචි පුංචි සැප දේවල් වගේක් තිබුණාට වැඩියෙන් තියෙන්නේ මොනවද? වැඩියෙන් තියෙන්නේ දුක් වගේක්. ඊළඟට ඒ කායික වශයෙන් මම කිව්වේ. ඊළඟට පින්නන්නේ කැමති දේවල් නොලැබීම වශයෙන් මානසික වශයෙන් තියෙනා වූ දුක්. හැම නිමේෂයකම වගේ උපදිනවද නැද්ද? මට කැමති දේවල් ලැබිලා මදි, කැමති දේවල් ලැබිලා මදි, කැමති දේවල් ලැබිලා මදි කියලා කැමති දේවල් නොලැබීම වශයෙන් උපදින්නා වූ දුක් හැම නිමේෂයකම වගේ තියෙන හැමෝම කල්පනා කරගෙන අරව නෑනේ, මෙව්ව නෑනේ නේද? හැමෝම අඩුපාඩු සහිතව ඉන්නවා. එතකොට එයාට හැමෝම හොයන්න ඕනේ. හැමෝම ඊට අමතරව බයේ ඉන්නවා. දැන් ආරංචි වෙයි නරක ආරංචිය දැන් ආරංචි වෙයි මොකද එන්න පරක්කු මොකද නේද දුරගතයට කතා කරන්න බැරි මොකද මේවා තව පොඩ්ඩකින් හදිසිය රෑ 12 විතර දුරගත නැමතුමක් ආව හැම නිමේෂයකම තැතිගැන්මකින් බයකින් ජීවත් වෙන්න වෙලා තියෙනවද නැද්ද හැම නිමේෂයකම හැම ඉතින් මේ ලැබිච්ච ජීවිතේ නඩත්තු කරන්නම වැඩිපුර දේවල් කරන්න වෙලා පැය හයක් විතර මේක පෙරලා තියන්න ඕනේ නැත්නම් ගන්න බැහැ වැඩක් කරන්න බැහැ මේක පල්ලෙහාට රැක් කරනවා. ඒ හින්දා මේක තියලා ගන්න ඕන අපහු. ඇඳක් උඩින් හරි කොහෙන් හරි ටික පැය හයක් විතර තියලා ආපහු ගන්න ඕනේ. ඒක න කරවල වෙලාවේ තමයි ඒක ඒකට තෝරගන්නේ. නේද? තෝරගෙන පෙරලා තියලා ආපහු ගන්න. ඊළඟට ඒමදි වාඩි. අසනවා කිව්වොත් කසන්න ඕනේ. සිදෙනවා කිව්වොත් සීතලයි කිව්වොත් පුරවන්න ඕනේ. උස්නයි කිව්වොත් පුරන් ගහන්න ඕනේ. නේද? බඩගිනි කිව්වොත් බඩ දාන්න ඕනේ. පිපාසයි කිව්වොත් වතුර දාන්න ඕනේ. හරි මේ ඔක්කොම කරන අතරේ වෙලාවකට මොකද කරන්නේ? ඉතාලම හිතුවක්කාර වෙනවා. මොකද්ද වෙන හිතුවක්කාරකම? අතරි දෙනවා කියන රිදු දුක් වේදනාව දෙන්න පටන් ගන්නවා. දතක් ඇතුලෙන් දුක් වේදනාව දෙනවා. ආයෙතින් කිසිම විදිහකින් අදින් නැති වෙනවා. ඔළුව ඇතුලෙන් දුක් වේදනා හට ගන්නවා. චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීවය රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග මේ වගේ ඔන්න බලන්න පෙර භවයේ තිබ්බ ඉතුරු වෙච්ච තණ්හාවෙන් හම්බෙලා තියෙන දායාදේ කොහොමද කියලා. නේද? මේ බැලීම් මාත්‍රයකින් මේ ජීවිතේ සැපයක් තියෙනවා. ඒක බලනකොටම ඉවරයි. ඇසීම් මාත්‍රයකින් මේ ජීවිතේ සැපයක් තියෙනවා. ඒක අහනකොටම ඉවරයි. අන්න ඒ වගේ මාත්‍රීය සැපක්. අනිත් එක බැලුවොත් සාපයක් වගේ ඊළඟට ඒක නොබලා ඉන්න බැරි වෙනවා. ඒ ඒ වස්තුවම ආය නොබලා හිටියොත් දුක් උපදින්න පටන් ගන්නවා. ඒ වගේ පින්නන්නේ මේක මර උලක්. මේක බිලිකොක්කක් වගේ එකක්. බිලිකොක්කේ පණු කෑල්ල දැක්ක ගමන් මාළුවා හොඳයි සැපයි සුවයි සුන්දරයි අම්මේ පණු කැලක් කාලකින් දැක්කේ කියලා ගින් ඇල්ලුවොත් මහා දුකක් ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සුවයි සුන්දරයි මිහිරි මధుරයි කියලා ගත්තත් නැත්නම් පිළිකොක්කේ පිළිකොක්කේ බැලුවේ හැමදාම බලන් වෙලා හැමදාම එකම දේ දිහා බල බල ඇස් රිදෙනකම් බලනවා ඇස් රිදුනාට ආසාවේ අඩුවක් කාන් රිදෙනකම් අහනවා එනනේ සමහර ඇත්තෝ ළඟ ඉන්න කෙනෙක් කතා කරන දේවත් ඇහෙන්නේ නැති ගානට මහා ලොකු සද්දෝනේ යාළුවට සැප උපදින්න. ඉතින් පැත්ත බලා දින්න හැටවත් ඉන්න බෑ. දඩින් දඩින් දඩින් දඩින් ගාලා හැම වෙලේම සද්ද. හැම වෙලේම සද්ද. ඊළඟ බලන්න සමහර ඇත්තෝ තමන්ගේ ජීවිත ගැන තව කෙනෙක් මොනවා හරි දෙයක් ලොකුකමක් කිව්වොත් උන් ලොකුකම්මත් වෙලා උන් එතන ලොකුකම් කියෝ කියෝ ඉන්න වෙලා. ඕපදුප කියෝ කියෝ ඉන්න වෙලා. හිස් වචන කියෝ කියෝ ඉන්න වෙලා අනුන් ගැන කතා කර කර ඉන්න වෙලා ඉන්න වෙලා පින්නත් මේ මේ දෙබර කුඩේ ඇවිස්සුනාට පස්සේ මොකවත් දන්නේ නැහැ වෙච්ච දෙයක් දන්නේ ඉතින් මෙන්න මේ වගේ තියෙනා වූ తত্ত্বය ඊටාම භයානක తত্ত্বයක් ඊටාම අපහසු తত্ত্বයක් නමුත් අර කොච්චර මහන්සිුණාද නරිය අර මිදිවල්ල හින්දා නේද මිදිවල්ලේ සැප දැනෙනකොට කොච්චර උඩ පැන්නත් දුක දුක තේරෙන්නේ දුක් තමයි රිදෙනවා තමයි නමුත් හම්බුනොත් කියලා ඇහෙන් සැප විඳීම සඳහා කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සැප විඳීම සඳහා විශාල උත්සාහයක් දරනකොට මේ සිද්ධ වෙන කායික මානසික පීඩාව දැනෙන්නේ නැතුව එය අභිභවාර තියෙන තණ්හාවෙන්ද ඒක යටපත් වෙලා ඒක විඳ විඳම දුක් විඳ විඳම විඳ විඳ ඉන්නවා මේකෙන් බේරෙන්න අදහසක් නැහැ. කොයනි කායක තමයි පින්නත් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය ඇහෙනකොට නුවණ තියෙන ඇත්තන්ට මහා විශාල විසඳුමක් ලැබෙනවා. හරි. බලන්න මේ ශරීරයෙන්ද සිද්ධ වෙච්ච තව දෙයක් තියෙනවා. විශාල විසඳුම කියලා කියන දේ මතක් කරන් ඉස්සෙල්ලා මම මේ ඇත්තන්ට නොහිතපු දෙයක් කියන්නම්. Tamanට ලැබිච්ච මේ ශරීරය හැම වෙලේම දුගඳ වහනය කරනවා. දුගඳ දේවල් පිට කරනවා. මේ ශරීරය ගත්තොත් මේ ස්වභාව ධර්මයත් එක්ක සංසන්දනය කරනකොට කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී සියල්ලම පල් වෙන දේවල්. ගඳ ගන්න දේවල්. අන්න ඇයට පිළිකුල් දේවල්. නේද? මාන්නයක් උපදින ගන්න පුළුවන් දේවල් වෙනත් කෙනෙකුට සතුටක් උපදින જાති ඒවා නෙවෙයි. නමුත් මම අහනවා වැඩි දෙනෙක් වැඩි කාලයක් ලොකු උත්සාහයක් දරනවා මේ මේ අසාර්ථක ශරීරය හම්බෙලා. අසාර්ථක කියන්නේ වැරදීමකින් හම්බුණා වාගේ පිළිකුල් සහිත, ගඳ සහිත, අප්‍රසන්න දේවල් උපදින, පාරේ අරන් යන්න බැරි තත්යක තියෙන. ඇයි ආයනවන මොතල අරන් යන්න බෑ? නේද? මේක උතන්නට අරන් යන්න බෑ. පාරේ අරන් යන්න බැරි තත්යක තියෙන හැම වෙලේම පිරිසුදු කරන්න වෙලා තියෙන. මේ වගේ අසාර්ථක අසුබත් ශරීරයක් අරගෙන මේ ශරීරයත් එක්ක ජීවත් වෙන ගමන් මොකද කරන්න හදන්නේ? අසාර්ථක උත්සාහයක් ගන්නවා. මොකද්ද අසාර්ථක උත්සාහය? හැම නිමේෂයකම තියෙනවා. වැඩි වෙනකොට ධර්ම අවබෝධය කරේ නැත්නම් මෙන්න මේ උත්සාහය හැම වෙලේම ගන්නවා. මොකද්ද උත්සාහය? අන් අයට අවධානය පිණිස මේ ශරීරය පාවිච්චි කරන්න අඳින ඇඳුමෙන් පවා පාවිච්චි කරන උපකරණයෙන් පවා කතා කරන විදිහෙන් පවා hina වෙන විදිහෙන් පවා. මේකක් තියා කණ්ණාඩියක් ළඟට දර්පණයක් ළඟට ගිහිල්ලා නේද? ඕකට හිනාලා බලනවා කොහොමද? නේද? නොයේකුත් විලාසිතා ආදී ඇඳුම් මේකට දාලා ඊළඟ කණ්ණාඩියෙන් බලනවා මේ අනිත් පැයට මාව. මේ පෙනේද ඉතින් හැම නිමේෂයකම කතා භාගෙදීමේදී හිනාවේදී ඇවිදින විදිහෙන් පවා නේද? රැකියාවෙන් පවා අතේ තියෙන දේවල් පවා පාවිච්චි කරන දේවල් වලින් පවා හැම කෙනෙක්ම මේ ලෝකේ ලෝකෙන් Tamanට අවධානය ගැනීම සඳහා ලොකු උත්සාහයක ඉඳලා ඉන්නවද නැද්ද? නේද? හැම නිමේෂයකම එහෙම උත්සාහයක ඉන්නවා. ඉතින් ලොකු ප්‍රශ්නයක්ද නැද්ද ඉදිරිච්ච දවසින්? තේරිච්ච දවසින් ලොකු ප්‍රශ්නයක් මිනිස්සුන්ට මොකද? පලන් පලන් දාන්න ඕනේ මේකට. අන්දන්න ඕනේ මේකට. මේක හැඩ ගන්න ඕනේ. සුදු වෙච්ච කොණ්ඩේ කළු කරන්න ඕනේ ඉක්මනට. නේද? මේකේ මූණේ මොන හරි උලන්න ඕනේ කොට. එක එක හැඩතල අඳින්න ඕනේ. නේද? එක එක පාට දේ දුන්නේ පාට හොයන්න ඕනේ. හ්ම්. ඉතින් මේ නිග්‍රහ කරනව නෙවෙයි. මේ දේවා මිනිස්සු විදිහට කරනවා කෙනෙක් කියයි දෙයනේ අපි මිනිස්සයන. ඔව්. නමුත් මිනිස්සයා කියන සීමාව ඉක්මා යන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පීඩාවයින් කරන්නයි. ඒකයි මතක් කරනවා මේ ඇනුම්පද කියනවා නෙවෙයි අපේ පින්වත් නැත්තම් මේ තේරුම් ගන්න පුළුවන් මේ අනුපද කියනා නෙවෙයි පින්වත්. සරසුවාට කමක් නැහැ. මොනවා කරත් කමක් නැහැ. කන්නාඩියෙන් ගිය බැලුවත් කමක් නැහැ. හැබැයි තමන්ගේ චේතනාව වෙනස් වෙන්න ඕනේ. සුවඳ විලවුන් ගැල්ලුවාට කමක් නැහැ චේතනාව තියෙන්න ඕනේ. මේ අනිත් මිනිස්සුන්ට මේක ගඳ ගහනවා. ගඳ අඩු කරන්න මම මේ සුවඳ විලවුන්. එතකොට ලෝභය උපදින්නේ මුලාවක් ඇති වෙන්නේ මාන්නයක් ඇති වෙන්නේ තමන්ගේ පැත්තෙන් නිවැරදි තේරුම ගන්න ඕනේ. මේ අසුචිකාර්ත්‍යයක් මේක. මේකේ තියෙන මේක දැකීමෙන් ඇතිවන අපහසුතාව අවම කරන්ඩ මම පිරිසුදුවට ඉන්න ඕනේ. පිළිවෙලකට ඉන්න ඕනේ. ආන්ගේ චේතනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. ඒකයි එහෙම මතක් කරේ. ඒ චේතනාවෙන් නෙවෙයි බොහෝ දෙනා ලොකු උත්සාහයක් ගන්නවා. හිතනවා වැරදි තැනක වැරදි සිතුවිල්ලක් ඇති වෙනවා පින්නත්. කමක් නැහැ තණ්හාව ඉපදුනාට යම් තැනක. මං කියනවා කමක් නැහැ තණ්හාව ඉපදුනාට. ඔන්න ඒ ඉපදුන දේ. හැබැයි හරි තැනක උපදිනවා නම් හොඳයි කියලා මේ කියන්න හදන්නේ. නිවැරදි තැනක තණ්හාව උපදිනවා නම් හොඳයි. මේ බලන්න. මුවෙක් ඉන්නවා. මුවරලක් ඉන්නවා. ඈතින් මිරිගුවක් පේන්න තියෙනවා. මිරිගුව කෙරෙහි තණ්හාව උපදිනවා මෙයාට. අනේ පිපාසය සංසිඳවා ගන්න පුළුවන් කියලා. මෙයා වේගෙන් දුවනවා. දුවලා ගිහලා එතන ගිහලා බලනකොට එතන ඇති මිරිගුවක් නෑ. එතන ඇති එතන ඇති වතුරක් නෑ. දැන් තණ්හාව උපදින තැන මොකුත් නැති දෙයක්. ඊළඟ එතන ඉඳන් තාසුත්තක යද බලනකොට තවාන් අර එහෙනම් තියෙනවා. මේ විපාසය සංසිඳවා ගන්න කියලා වේගෙන් දුවනවා. අන්තිමට මහන්සිය විතරයි. හරිද? හැම කෙනෙක්ම ජීවිතේ පුංචි කාලේ ඉඳන් බලාපොරොත්තු වෙන්නේ සතුටින් ඉඳලා සතුට හොයාගෙන යන ගමනක්ද නැද්ද මේක? හිත දුක් උපදින්නේ නැතුව සතුට උපදවා ගැනීමේ ගමන. මනහන මේ පින්නත් නැත්තන්ගේ මිරිගුව කොහොමද කියලා බලා ගන්න කියලා. ඇත්තටම මිරිගුවේ ස්වභාවය මොකක්ද කියලා බලා ගන්න කියලා. පොඩි කාලේ හිතුවා ඉගෙනගෙන විභාගේ ඔක්කොම විභාග ටික සමත් කරොත් මහා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒකද ඒකට මහන්සි ඒ කොච්චර මහන්සි වුණාද කියලා දන්නේ නේද? ශිෂ්‍යත් විභාගේ පාස් වුණා සතුටෙන් ඉන්න පුළුවන්. ඒ වෙනකන් තමයි මේ වැඩ කියලා හිතුවා. පාස් කරගත්තා කියන්නේ. සාමාන්‍ය පෙළ ඊට පස්සේ ඕ. ඒ කියන්නේ එහෙනම් ශිෂ්‍යත් විභාගය ගැන මිරිගුවක් එතනින් එහාට සතුටු වෙන්න තව වෙන එකක් තියෙනවා. සාමාන්‍ය පෙළ පාස් කරගත්තාම සතුටු වෙන්න පුළුවන් කියලා හිතුවා. හරි හා වුණා. නේද? පොඩි తాවකාලික සතුටක් ඇති වුණා. ඒකත් එක්ක ලොකු බරක් එන උසස් පෙළ මේ කියලා. නේද? ඒකත් එක්ක ඔන්න විශ්වවිද්‍යාල කියලා. ඊට පස්සේ හිතනවා රස්සාවක් කරපුවාම ඉතින් මම්මනේ සල්ලි හොයලා ජීවත් වෙන්නේ. හැමෝම සතුට එතන තියෙනවා කියලා හරි මිරිගුව දකින්නවා වගේ එතන එතකොට කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නැහැ මට ඕන ඒවා ගන්න පුළුවන් මට ඕන හැට කන්න පුළුවන් මට ඕන හැට අඳින්න පුළුවන් කියලා. දැන් රස හොයාගත්ත අයගෙන් මම අහන්නේ. හරි ගියාද? නේ අඩු වුණාද වැඩි වුණාද සතුට? අඩු වුණා. ඊට පස්සේ එතනවා මගේ අදහස් වලටම ගැළපෙන මගේම කියලා කට්ටියත් එක්ක හිටියොත් හොඳයි කියලා පරස්තාවක් හොයාගත්තොත් සතුට ඇති වෙයි කියලා. ආ. හොඳම මිරිගුවක්ද නැද්ද? ඊට පස්සේ තන දරුවෝ ලැබුණා. ඊට පස්සේ දරුවෝ උස්මහත් කරගත්තාම සතුටුයි. එයාට එයා ඉගෙන ගත්තාම සතුටුයි. ඒකට රස්සාව ලැබුණාම සතුටුයි. පයස්සාව ලැබුණාම සතුටුයි. ඉන්නත් මේ දුවන්නේ මිරිගුවක් පස්සේද නැද්ද? මිරිගුවක් පස්සේ දුවන සත්වෝ වාගේ, මෝ වාගේ ගිහිලා අතන තියේයි, මෙතන තියේයි, මෙතන තියේයි, මෙතන තියේයි කියලා දුවනවා, දුවනවා, දුවනවා, දුවනවා, දුවනවා. ඔය කියන තැන ඔය කියන සතුට ඇත්තේ හැමදාම රැවටෙනවා. හැමදාම මේ නිෂ්පල ශරීරය අරගෙන මේක පුම්බලා පෙන්වන්න හදනවා මේක සුවයි මේක සුවන් සුන්දරයි මේක මధుරයි මේක ප්‍රියයි කියලා. හරිද? එතකොට අන්න ඒ වගේ වැරදීම් සහිත හිත නිවැරදිව සකස් කරගන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම අහනවා මේ අයගෙන් අපි මේ වෙනකන් කතා කරපු යමක් තියෙනවා නම් පින්වත්නි මේ අත දන්නේ නැති දේවල්ද මම කිව්වේ. එකක්වත් අඩුම ගන්න. ධර්ම ශ්‍රවණය කරන අය දන්නේ නැති දේවල්ද කිව්වේ තමන් ළඟ සිද්ධ වෙන දේවල්ද කිව්වේ. තමන් ළඟ තමන් ළඟ සිද්ධ වෙන දන්න දේවල්. ඇයි අනුමත කරේ මං කියද්දි ඇත්ත නේනම් ඔය කියන එක ඇත්ත නේනම් මේක නාවන්න ඕනේ මේක පෙරලන්න ඕනේ නේද මේක අහවල් සතුට උපදිනවා මේක බෙරගෙඩියක් වාගේ මෙවැනි ලක්ෂණ තියෙනවා නේද පුංචි කාලේ නම් හරියට වැඩ නේද අර පුංචි ළමයා පුංචි ළමයාට හරියට වැඩ කිව්වනේ මම මොකද නැති වෙන සැප වේදනා නැවත ඇති කරවා ගැනීමේ වැඩ මං කිව්වොත් එහෙම හරි පුදුම හිතේ අම්මගෙන් කිරි ටිකක් උරුපු දවස් නම් අද මේ වෙනකම් කරන්නේත් ඒ වැඩේද නැද්ද එදා ලොකු වැඩක් තිබ්බට මොකද දිවේ උපදින සැප වේදනාව නැවත උපදවා ගන්න කිරි උරන්න ඕනේ ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් සම්පාදනය කරගන්න ඕනේ ඉපදිච්ච වෙලා ඉඳන් අද වෙනකනුත් කරන්නේ ඒකද නැද්ද මේ හම්බෙච්ච බෙරේ ගහගන්න නේද? බෙරේ ගහන්න ඕනේ දේවල් එකතු කරන එක කරන්නේ. ඇහැට ඇහැට සැප උපදින දේවල් සම්පාදනය කරගන්න ඕනේ. කණෙන් සැප උපදින දේවල් මහන්සිලා මහන්සිලා සම්පාදනය කරගන්න ඕනේ. නායෙන් දිවෙන් ශරීරයෙන් සැප උපදින දේවල් එකතු කරලා ඇයි මේ බෙරේ ගහගන්න බෑ. ඒකට ධනය ඕනේ. ධනෙ විතරක් මදි. වෙන මොනවද ඕනේ? අනුන්ගේ දේවල් හරි කොට ගහ ගන්න ඕනේ හින්දා, බලෙන් ගන්න ඕනේ හින්දා මොකක්ද ඕනේ? බලයක් ඕනේ. ඒ හින්දා ධන තණ්හාවෙන් බල තණ්හාවෙන් බෙර ගහන්නමයි මේ ගඟට කපන ඉන්නේ වගේ කොච්චර ගැහුවද ඇතිවීම නැහැ. මෙන්න මේ ටික දැනගත්තාම පින්නත් මේකට විසඳුමක් හොයනවා. තමන් ගැන දැනගන්න නම් තමන් ගැන විමසන්න ඕනේ. ඕවා තේරෙන්න නම් තමන් ගැනම තේරෙන්න නම් කෙටියෙන් හෝ ලෝභ දේශ මොහ අදික ලෝභ අධික දේශ කියනකොට මොකද වෙන්නේ අර ඔය කියන දේවල් එකක්වත් Tamanගේ තුලින් Tamanට වැටහෙන්නේ වැටහෙන්නේ නෑ. මොකද අර වෙන කල්පනාවක් තියෙන අපි කියනවා නේද වෙන කල්පනාවක් ආවම ඔක්කොම අමතක වෙනවා. මොකක් උද්දාමයටපත් වෙනවා. මොකද මේ දෙයේ සද්දෙට උද්දාමයටපත් වෙන එකයි වෙන්නේ. අර දෙයෙන් උපදින දෙයට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ ලැබිච්ච ශරීරය හින්දා බාහිර දේවල් මේකේ ගැටිලා උපදින දේවල් වලට උද්දාමයට පත් වෙච්ච පාර කොච්චරද කියනවනම් මෙලෝ දෙයක් මතක නැහැ. ආවේ කොහෙද? ඉන්නේ කොහෙද? වෙන්නේ මොකද? මැරෙනවද? මැරිලා ගින් උපදිනවද? මං ඒ යන්තම්ටම හරි කරගන්න ඕනද? මොකක්වත් මතක නැත්තේ අන්න රුද්දාමේ හින්දා. ඒ හින්දා ඔන්න ඔය ලැබිලා තියෙන සැපයක් තියෙනවා නම් අන්න ඒ සැපෙහි ආදීනවය මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. මේක බිලිකොක්කක් වගේ. මේක ගඩුවක් වාගේ මේක අතෘප්ති කරයි මේක තේරුමක් නැහැ මේක දුක උපදින දෙයක් මේක වහකුක්තියක් වාගේ විවොත් තමයි නේද ආන් එහෙම මේ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ හොඳින් මෙනෙහි කරන්න ඕනේ පිළිබඳ මෙනෙහි කරනකොට Tamanට දැනෙන්න පටන් ගන්නවා මේක හරියන්නේ නැහැ මේක කවදාකවත් ස්ථිර තනසීමක් හම්බෙන්න යන්නේ මොනවා එකතු කර සක්විති රජකම හම්බෙන මට්ටමට මම මගේ ලෞකික ජීවිතය දිනු කරත් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සාදි කිසි දෙයකින් අත මෙදෙන්න බෑ. සංසාර ගමන නවත්ත ගන්න බෑ. සසර දුක් විඳින එක නවත්තන්න බෑ. එහෙනම් මේ ලැබිච්ච ජීවිතයේ තියෙන වටිනම දේ මොකක්ද? මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ කැමති දේ ලබා ගන්නයි කිව්වොත් මොකද කියන්නේ? හැමෝම උත්සාහ කරන්නේ මොකද්ද? කැමති දේ ලබා ගන්න. කැමති දේ ලබා ගන්න ගන්න උත්සාහය. ඒ කියන්නේ කැමති දේ නොලැබුණොත් දුකයි. කැමති දේ ලබා ගන්න උත්සාහ කරනවා කැමති දේ නොලැබුණොත් දුකයි. ඒකෙන්ද හැම කෙනෙක්ම කැමති දේ ලබා ගන්න හදනවා. කැමති දේ නොලැබීම කියන එක සිද්ධ විය යුත්තක් නෙවෙයි. ඒක මහා පීඩාකාරී දෙයක්. ආන් ඒක නවත්තන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැමති දේවල් ඔක්කොම එකතු කරන්න කියලා නෙවෙයි. ඒක දුක උපදින දෙයක්. ඒ සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැමැත්ත අයින් කරන්න කියලා. හිතේ තියෙන කැමැත්ත, තණ්හාව, විජුකම, කෑදරකම ආන් ඒවා අයින් වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් වල තියෙනා වූ යථාභූත ස්වરૂපය සහ දැන් කර කර ඉන්න දේවල් වල තියෙන යථාභූත ස්වરૂපය තමන් නුවණින් මෙනෙහි කරන්න ඕන. ආන්‍යයකට බුදුරජාණන් වහන්සේ අපිට අවශ්‍ය කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. මෙනෙහි කරන්න ඕනට මම මොනවද කර කර ඉන්නේ? මමත් මෙනෙහි කරන්න ඕනේ. මම මොනවද කර කර ඉන්නේ? මම පන්සලක් විතරක් හදා දින්නවද? හ්ම්. මම ගෝලයක් විතරක් හදා දින්නවද? හරියයිද ඒකට? ඒක විතරක් හරියන්නේ නෑ. තමන්ගේ මානසික දියුණුව ඇති කරගන්න හිත හදන්න ඕනේ. මොකද්ද හිත හදනවා කියන්නේ? පින්නත් මේ වෛද්‍යවරේ අර වේදනාව කියලා දෙදෙක්ව පරීක්ෂා කළ බලනවා. එතකොට එයාට අර ඇහෙන සද්දෙන් එයා දැනගන්නවා මෙයාට රෝගයක් තියනවද නැද්ද මෙයාගේ මෙයාගේ හෘද ස්පන්දනය කොහොමද කියලා දැනගන්නවා. වෛද්‍ය විද්‍යාව දන්නේ නැති කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්ද? එයා අවුරුදු 4ක් පුරුදු කරලා ආපු අධ්‍යයනය අනුව වේදනාව කියලා බලනවා තවත් රුධිර පීඩන ආදිය පරීක්ෂා කරලා ඔක්කොම පරීක්ෂා කරනකොට අන්න වෛද්‍යවරයාගේ ඔළුවට සංඥාවක් එනවා මෙයාට මේ අහවල් ලෙඩේ හැදලා තියෙනවා කියලා. කොහොමද ඒක ආවේ? එයා ඒක ඉගෙන ගත්ත හින්දා එයාගේ පුරුදු කරපු හින්දා එයාගේ මනසෙන් ඒ අදාළ සංඥාව උපදිනවා. හරිද? වෙන කෙනෙක් ඒක කරාට වෙන දෙනෙක් වෙන කෙනෙක් ඒ පරීක්ෂාව කරාට එයාට එන්නේ නැහැ. ඒ අදහස එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එයා ඒක පුරුදු කරලා නැති හින්දා. මේ ලෝකේ අනිත්‍යයි, මේ ලෝකේ දුකයි, මේ ලෝකේ අනාත්මයි, මේක අසුභයි, මේක අසාරයි ආදී වශයෙන් සත්‍ය තත්ත්වයක බොහෝ දෙනෙකුට අනිත්‍යයි කියවට අනිත්‍ය සංඥාව උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තේ එයා ඒක පුරුදු කරලා නැති හින්දා. ඒක හින්දා කලකිරීම උපදින්නේ නැහැ. හරිද? ඉගෙනගෙන නැහැ. අවබෝධය නැති හින්දා අදාළ නියම සංඥා එන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිවැරදි සංඥාව Taman තුල උපදින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරා ඒක පුරුදු කරන්න ඕනේ. ඉගෙන ගන්න අවුරුදු කීයක් උසස් කළ අවුරුදු දෙකක් ඉගෙන ගන්න හැමෝම. සාමාන්‍ය පෙළ අවුරුදු 10ක් විතර පුරුදු කරනවා. නේද? ඒ ඔක්කොම හදන වැඩ පිළිවෙල නම් හදාගත්තා හිතෙන් නිවැරදි අදහස් එන විදිහට හිත සකස් කරන වැඩ පිළිවෙලට එක මාසයක් එක දිගට පුරුදු පුහුණු කිරීම කරන්නේ හිත හදාගත්තේ නැති හින්දා හිතෙන් නිවැරදි අදහස් උපදින්නේ නැහැ. ලෝයේ තියෙන අනිත්‍ය ස්වභාවය ඉදිරියේ හිතෙන් උපදින්නේ මොකද හදාගත්තේ නැති හින්දා. නිත්‍ය සංඥා එනවා. ලෝකේ බොහෝ දුක් උපදින තැන්වල මොකක්ද එන්නේ? සැප සංඥා එනවා. ලෝකේ ආත්ම වශයෙන් ගන්න බැරි තැන්වල මොකක්ද වෙන්නේ? ආත්ම සංඥා එනවා. ලෝකේ අසුබයි කියලා තේරෙන තැන්වල මොකක්ද වෙන්නේ? සුබ සංඥා එනවා. හිත සකස් කරපු නැති හින්දා මොකක්ද වෙන්නේ? ඒ තැනත්තන්ට වැරදි සංඥා හිතෙන් වැරදි සංඥා හිතෙන් උපදිනවා. වැරදි සංඥා උපදින හින්දා වැරදි විදියට දැනෙනවා ලෝකේ. වැරදි විදියට දැනෙන හින්දා වැරදි වැඩ කෙරෙනවා. එතකොට අර ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලංකාව ඉඩම දුවිලියන්සක් තරම්වත් නැහැ. හැබැයි මොකද කරන්නේ? ඒ දුවිලි අංශුව ලෝකේ තියෙන මහා මේරු පර්වතය වගේ දැනෙන්න පටන් ගන්නවා හිතට. ඉතින් දකිනවා. ආය කාටවත් පැත්ත පාලා දෙන්න දෙන්නේ නැහැ. පොඩි එහෙම එයක් වුණොත් නේද? මේ මරාගෙන හරි කමන්නේ මේ ඉඩම රැක ගන්න ඕනේ කියලා. හරිද? ලෝකේ කෝටි 700ක් විතර ඉන්න සෙනඟක් ඉන්නත එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් මේ මුළු ජීවිතේම ගත වෙනවා. ගෙයක් හදන්න කැප කරගන්නවා. ගේ හදන එක තමයි ලෝකේ තියෙන ලොකුම වැඩේ කියලා හිතනවා. මේ කුණු ශරීරය හැම වෙලේම සරස සරස සරස සරස නේද? ඒකෙන් උද්දාමයටපත් වෙලා වයසට ගියා වුණත් හොඳටම වයසට ගියා වුණත් ආච්චිලා අතර මං ලස්සන ආච්චියෙක් විදිහට ඉන්න ඕනේ. සීයලා අතර මං ලස්සන සීයෙක් විදිහට ඉන්න ඕනේ. මං 아무තු විදිහට මේ ලෝකෙට මේ ශරීරය පෙන්වන්න ඕනේ. ඒක තේරෙන්නේ නැහැ. අනිත් අයට වෙලාවට hina යනවා. නේද? නමුත් ඒකින්ද අල්පේච්ඡ ජීවිතයකට වැටෙන්නේ නැහැ පින්වත්නි. නිදහස් වෙන්නේ නැහැ මේ ජීවිතයෙන්. ගෙවන ජීවිතයෙන් නිදහස් වෙන්න සංසාර ජීවිතයෙන් නිදහස් වෙන ක්‍රමවේදය ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට බුදුරජාණන් වහන්සේ අපිට හිත සකස් කරන වැඩපිළිවෙල සඳහන් කරලා තියෙනවා. ආනී වැඩපිළිවෙලට අනුව හිත සකස් කරොත් ක්‍රමානුකූලව මොකද වෙන්නේ? සාන්ත උතුම් tattර Tamanට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. හිත නිවැරදි සිතුවිලි ගන්න පටන් ගන්නවා. නිවැරදි සිතුවිලි ගන්න හිත නිවැරදි හැඟීම් උපදවනවා. නිවැරදි හැඟීම් උපදවන හිත මුලාවටපත් වෙන්නේ නෑ. මුලාවටපත් නොවන හිත කවදාකවත් දැකීමේ ආසා, ඇසීමේ ආසාවලින් අතෘප්ති කරලා තියෙන්නේ නෑ. මේ යථාභූත ස්වરૂපය දැක්කද ඒ හිත සාන්ත භාවයටපත් වෙනවා. ඒක නැවත පුනර්භවයක් ඇති කරන්නේ නෑ. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාරයන්ගේ සමතය. සබ්බූපති පරිනිස්සංකෝ සියලුම උපදීන්ගේ කෙලවර. තණ්හක්කයෝ තණ්හාවේ අවසානය. විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න පුළුවන්කම තියෙනවා. මෙවැනි උතුම් ධර්මයක් ලැබිච්ච මේ වෙලාවේ බෞද්ධත්ව විදියට මේ උපදවා ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිපදාවෙහි යෙදিলা මේ ජීවිතය සාර්ථක කරගන්න කලකිරිය ස්වභාවය සත්‍ය తත්වය මේ ලෝකයේ තියෙන කරගෙන යන දේවල් පිළිබඳ උපහාසාත්මකව තමන්ගේ ජීවිතය දිහා බලලා මේකේ තේරුමක් නැතේ කියලා තේරුම් අරගෙන ඉන් අතමිදෙන්න අවශ්‍ය කරන මාර්ගය උපදවා ගන්න උතුම් බුද්ධ ශාසනයේ තමන්ට එවැනි උතුම් තත්යකට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.